මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්නුක ශීලය සමාදන් වෙන සූදානම්. ඕකං සහන් දම් පීති චරිමේ සත්‍යං ආජීව අෂ්ටමක සීලං ධම්මං යහ පවන්ති

නමෝ තස් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං समन्त चक्वालेषु अत्र गच्छन्तु देवता සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 දුප්පම්බජ්ජං දුරගිරමං දුරාවාසා ධරා දුඛා දුක්ඛෝ සමාන සංවාසෝ දුක්ඛානුපතිතං ධෝ තස්මාන්න චද්ධගෝ සියාන්න ච දුක්ඛානුපතිතෝ සියාති සදහවත් පින්නතුනේ ගිහි සැපයට වඩා පැවිදි සැපය උතුම් බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාලා. ගිහි සැපයට යටින් තියෙන දුක්ඛම් කටළු රාශිය අමතක වීමෙන් සමහර විට ගිහි සැපය වඩා උසස් හැටියටත් පැටහි යන්න ඉඩ තියෙනවා. කෙනෙක් පැවිදි භූමියට අරගෙන එන නෙක්ඛම්ම බලවේගය ඒ විදිහේ වැරදි වැටහීමක් නිසා අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල ගිහි සැපයේ යටින් ගිහි සැපයට යටින් ගිහි ජීවිතයට යටින් තියෙන දුක්ඛම් කටළු රාශිය මතු කරලා දුන්නා. දැන් අපි මේ මාතුකා කළ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ පාපු එක්තරා භික්ෂුවකට අවවාද වශයෙන් ඔය. බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයේ පුටාගාර ශාලාවේ වැඩ වාසය කරන කාලයේ ඒ කිට්ටුව වනලැහැබක වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේ නමක් භාවනානුයෝගීව වැඩ විසුවා. උන්වහන්සේ එක දවසක් ද රාත්‍රියේ සක්මනේ භාවනා කරමින් සිටින අතරේ ඇහුණා ඒ නගරයේ එදා පැවතුණ වාර්ෂිකව පවතින එක්තරා සැනකෙළියක් ක සද්දය නොයෙකුත් විදිහේ තූර්ය භාණ්ඩ අඬ, ගී අඬ, ගැයුම් නැටුම් ආදී ඒවා පිළිබඳ බෙරහඬවල් ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. ඉතින් මේ හාමුදුරන්ට මතක් වුණා තමන් රජ සැපවින්ද කාලේ, ගිහි කාලේ ඒ විදිහේ අවස්ථාවල් වල අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසීලා විනෝදේ වෙන ආකාරය උණුදුන ආකාරය. හිතලා ලොකු කනගාටුවක් ඇති වෙලා වැළපීම් වශයෙන් එක්තරා ධාතාවක් ප්‍රකාශ කළා. අපි මේ ආරණ්‍යයේ තනිව වාසය කරනවා කැලේට වීසි කරපු ඩී කෑල්ලක් වගේ මේ වගේ රාත්‍රියක අපට වැඩි අවාසනාවන්ත අය කවුද කියලා ওই විදිහට බොහොම දුක් ගැනවිලි වගේ ධාතාවක් ප්‍රකාශ කළා කියනවා. මේක අහන් හිටිය ඒ වන ලැබට අධිග්‍රහිත దేవතාවා මේ භික්ෂුන් වහන්සේට සංවේගය ඇති කරන්න ඒ ගාථාවම අනිත් පැත්තට හරවලා ප්‍රකාශ කළා. ඇත්ත තමයි ඔබ වහන්සේ තනිව ආරණ්‍යෙහි වීසි කරපු දඬු කඩක් වගේ ඉන්නවා. නමුත් ඔබ වහන්සේ ගැන බොහොම ගරුකොල ගරු කර හැටියට උසස් හැටියට සලකනවා ගිහි පින්නතුන් උපමාව දක්වන්නේ නිරයට ගිය අය දෙව්ලොව ගිය අය ගැන ආසාවෙන් උසස් කරලා හිතන්න වගේ. ඒ ගාථාව ඇහුවට පස්සේ අන්න අර හාමුදුරුවන්ගේ තිබුණු අර ගිහි සැප ගැන තිබුණු ඇල්ම නැති වුණා. පස්සෙන් දා මේ භික්ෂුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දකින්න ගියාම බුදු පියාණන් වහන්සේ මේ කාරණේ තේරුම් අරගෙන අර භික්ෂුන් වහන්සේට තව දුරටත් ගිහි සැපත් පිළිබඳව තියෙන යැළුම් නැති කිරීමට උපකාර වන අන්දමටයි මෙන්න මේ අපි මාතෘකා කළ ගාථාව බදාලේ. මේ ගාථාවේ හැම වචනයක්ම ඊ타මත්ම ගැඹුරු අර්ථයක් තිබෙන වචන. දුප්පබ්බජ්ජං දුරභිරමං දුරාවාසා ඝරා දුඛා දුක්ඛෝ සමාන සංවාසෝ දුක්ඛානුපතිතද්ධගු තස්මා නචද්ධගෝසියා නච දුක්ඛානුපතිතෝසියා දුප්පබ්බජ්ජං පැවිදි වීම දුෂ්කරයි ජීවිතයේ ඉඳලා පැවිදි වීම පැවිද්ද ලබා ගැනීම දුෂ්කරයි දුරාභිරමං පැවිදි වුණාත් පැවිද්ද පිළිබඳව ඇල්ම ඇති කර ගැනීම පැවිදි ජීවිතයට පැවිදි රටාවට ඇල්ම ඇති කර ගැනීම දුෂ්කරයි. දුරාවාසා ධරා දුක. ගිහිගෙයි වාසය මහා දුක් කන්දරාවක් දුක් ගොඩක්. දුක්ඛෝ සමාන සංවාසෝ. එතන සමාන කිව්වට අසමාන සංවාසෝ කියලා ඒ නිමාර්ථය එන්නේ. අසමානයින් අසමාන වූ අයත් එක්ක එකට වාසය කිරීම දුක. සමාජයේ මේ විදිහේ තත්ත්වයක් තියෙන නිසා ඒ කිව්වේ දුක්ඛෝ සමාන සංවාසෝ ඊළඟට ඒ වගේම දුක්ඛානුපතිතද්දගු මේ සංසාර ගමන දුකත් ඈඳගෙන යන ගමනක් තස්මා ඒ නිසා නචද්ද භූසිය මේ සංසාරයේ දිගට දිගට දුක ඈඳගෙන යන්න එපා නච දුක්ඛානුපතිතෝසිය දුකත් එක්ක දුක පිටිපස්සෙන් එන විදියට කටයුතු කරන්න එපා කියලා ওই දෙයට ආවාදමනේ ගාථාවක් වදාලා මේ එක එක වචනයක් අපි තව ටිකක් කල්පනාවේ ගැන හිතනවා නම් මේ දුප්පබ්බජ්ජං කියලා කිව්වේ මොකද? ගිහි පින්වතා අර බුද්ධ කාලයේ කියන පැවිදි සංකල්පය අනුව ගැඹුරු අදහසින්ම නියමනෙක් කම්මයකින් පැවිදි වෙනවා නම් සිවුරු පිළිකර තියුණු පළියටවත් නෙවෙයි දැඩි නෙක්කම් අදහසකින් අර අතීතයේ සඳහන් වෙන්න වගේ සුළු හෝ වස්තු සම්භාරයක් ඇතහැරලා මහත් වූ හෝ වස්තු සම්භාරයක් ඇතහැරලා සුළු හෝ නෑ පිරිසක් මහත් වූ හෝ නෑ පිරිසක් ඇතහැරලා ඒ විදිහට ගිහි ගෙන්නික්ම පැවිදි වීම කියන එක බොහොම දුෂ්කර දෙයක් ගිහි පින්වතාට පැවිදි නොවෙන්න අය බොහෝ විට නිදහසට කාරණා තියෙන්නේ ඒ තරමට අර ගිහි ජීවිතය පිළිබඳ බන්ධන ලිහලා කෙලවර කරන්න බෑ එකකට එකක් ඈඳිලා තියෙන මහ පුදුම බඳුම් රාශියක් මෙතන තියෙන්නේ ඒක නිසා තමයි දුප්පබ්බජ්ජං කියලා කියන්නේ. පැවිදි වීම බොහොම අමාරුවෙන් ලබාගත යුතු තත්වයක්. ඉතින් දුප්පබ්බජ්ජං ඒ වගේම ඒ එහෙම තත්ත්වය අමාරුවෙන් පැවිදි වුණත් පැවිදි වීමට ගියාට පස්සේ අර පුරුදු ගිහි ගති නිසා පැවිදි ජීවිතයට අදාළ ජීවන රටාවට හැඩගැස්ම අපහසුයි. පිණ්ඩපාතයෙන් ලැබීම විවේක වාසය වනාන්තරවල ගිහිල්ලා තනිව වාසය කිරීම භාවනාවට ලැබිය පිරිස් වලින් ඉවත් වෙලා වික්ෂුත්වයට ආදාළ විනය ශික්ෂාපද රැකීම මේ හැම එකක්ම 아무තු දේවල් මේවා පිළිබඳව ඇල්මක් ඇති කරගෙන ඕනෑකමක් ඡන්දයක් ඇති කරගෙන ඒ අනුව ක්‍රියා කිරීමත් පැවිදි වුණු කෙනාට දුෂ්කරයි ඒකම තමයි අනාර්භද්දී භික්ෂුන් වහන්සේට උනේ අත් වශයෙන් ඒ පොතේ කියවෙන හැටියට අර කියාපු මේ භද්දිය නෙවෙයි මේ මේ කියාපු මේ වජ්ජිපුත්තක භික්ෂුවට සිද්ධ වුණේ. මේ වජ්ජිපුත්තක භික්ෂුව ඒ වජ්ජිපුත්තක කියලා කියන්නේ දැන් ඒ කාලේ ඒ පොතපතේ සඳහන් වෙන හැටියට වජ්ජි රජදරුවන් අතර තිබුණා සමූහාණ්ඩුවක් 7707 දෙනෙක් රාජකුමාරවරු විටින් විට රජකම් කළ බව එහෙම සඳහන් වෙනවා. මේ කියන භික්ෂුවත් ඒ විදිහට Tamanට වාරයට පැමිණි රජකමත් අතහැරලා පැවිදි වුණ කෙනෙක් හැටියට දැක්වෙන්නේ. නමුත් අන්න අර සැනකිලි සද්දය ඇහිලා ආයි රජකමට හිත ගියා. ඒකයි රජ සම්පත් වලට හිත ගිහිල්ලයි හිත දුර්වල කරගෙන අර විදිහට Tamanගේ தත්වය ගැන වැළපීමකින් ගාථාව ප්‍රකාශ කළේ. ඉතින් දුරබිරමං ශාසනීය වචනයක් කියන අභිරති කියලා පැවිදි පිළිබඳ විශේෂ ඇල්මක් නැතිව බෑ මේක ගෙනියන්න. ඒ ඒ ඇල්ම නැති වෙනකොට ඒකට කියන්නේ අනාභිරති. නොයල්ම ඇති වුණ හැටිය ඊළඟට උකට ලී වෙනවා කියලා අතීතේ වචනයක් තියෙනවා ඊළඟට ගිහි ගෙවල් ගැන හිත හිත ඉන්නවා කොහොම කවදාද මේක මේ මේ කරදරයෙන් මිදිලා ආපහු යන්නේ කියලා අන්න ඒ විදිහට මේ සංසාර දුර්වලතාවන් නිසා පැවිද්ද පිළිබඳව ඇල්ම ඇති කර ගැනීම දුෂ්කරයි ගිහියට දුක්බජ්ජං දුරාපිරාම ඒ වගේම තමයි දුරාවාසා ඝරා දුකා ඔන්න ඊළඟට ගිහි ජීවිතයේ தත්ත්වය තව දුරට ප්‍රකාශ කරනවා ජීවිතයේ වාසය මහා දුක් කරදර ආශියක්. මොකද ගිහි ජීවිතයේ වාසය කරනවා කියලා කියන්නේ ඒකට අදාළ ධන සම්පත් රැස් කර ගැනීම සඳහා වෙන්න වෙනවා. ඒක පිළිබඳව දක්වන්නේ අතීත උපමාවල් දක්වන්නේ ඔය gedara dorawal වල ආදායමක් වියදමක් තියවා ගන්න එක බොහොම අමාරු දෙයක්. බොහෝ විට ගෙවල් වල අඹු සැමියන් අතර ආයවැය විවාද ඇති වෙලා කලහ කෝලාහලත් ඇති වෙනවා. මොකද ඒකේ తত্ত্বය පොතේ දැක්වෙන්නේ හරියට සිදුරු වුණු කලයකට වතුර වත් කරන්න වගේ. කලේ කට පොඩි. නමුත් සිදුරු මහා ගොඩක් තියෙනවා. ඒ වගේ අය ටිකයි. වැය වැඩි. ඉතින් ওই පටලැවිල්ල බේර ගන්න බොහොම අමාරුයි ගිහි ජීවිතේ. ඒක නිසා මහා දුක් කන්දරාවකට මැදි වෙනවා. ඒ කරන්න තියෙන වගකීම් අමුදරුවන් පිළිබඳව සමාජීය යුතුකම් ඒ වරිෂ්ඨ කිරීම ඒවා කරලා පිරිමහන්න බෑ. තවත් උපමාවක් දෙනවා ඒ ගිහි ජීවිතයේ ඕනෑ එපාකම් පිරිමසා ගන්න අපහසුකම දක්වන්නේ මහා සමුද්‍රය වගේ කියලා. මහා මූද පුරවන්න බෑ කොච්චර ගංගාවල්ලාවක්. ඒ වගේ ගිහියගේ සිත ආසාවන්ගෙන් මේවා ඉෂ්ට කරලා තෘප්තියක් නැහැ. කෙලවරක් නැහැ ඕනෑකම්. ඒ යන්නේ ඔක් නිසා ගිහිගේ ඒ වාසය ඒ විතර දුරාවාසා කරා දුක. ඊළඟට දුක්ඛෝ සමාන අසමාන සංවාසය අසමානයින් හා වාසය කිරීමත් දුකක් සමාජය කියලා කියන්නේ විවිධ විෂම පුද්ගලයන්ගෙන් ගහන තැන ඕනෝන් අතර පුදුම විදිහේ තනලකාරීත්වයක් ඊර්ෂාවක් පාප මිත්‍ර සේවන ආදී දේවල් ඕවා නිසා විෂම පුද්ගලයන් බහුල සමාජයක කෙනෙකුට ජීවත් වීම පහසු කාරණයක් නොවේ අසමාන සංවාස අසමානයින් හා එක්ව වාසය කරන්නට සිදුවීම මහා දුකක්. ඊළඟට දුක්ඛානුපතිතද්ද වූ ඒ වගේම තමයි ගිහි ජීවිතය කියලා කියන්නේ සංසාරයේ දිගින් දිගට යාමයි. සංසාරයේ දිගින් දිගට යාම කියලා කියන්නේ අන්න අර ඒ ඇලුම් බැඳුම් තුලින් ඒ වගේම ගැටුම් තුලින් ඇති කරගන්න කර්ම වේග තව තවත් ගෙව ගෙව යන්න ඕනේ දිගින් දිගට. ඒකයි මේ සංසාරේ වඩන එකක් කියලා හැම කියන්නේ ගිහි ගිහි ජීවිතය තුල සසර වැඩිවීමක් කරනවා කියලා. ඒකයි දුක්ඛානුපති තද්ද මේ ඒ විදිහටම සංසාර දුකත් ඈඳගෙනයි මේ ගමන යන්නේ. දිග ගමනක් යන්නේ. ඔන්න ඔය විදිහට කියලා ඉවරලා එතනත් වශයෙන් කාරණා පහක්ම දක්වලා ඊළඟට කියනවා තස් මායම නිසා නචද්ද ගෝසියා මේ සංසාරයේ දිගින් දිගට යන කෙනෙක් වෙන්න එපා. නැච දුක්ඛානුපතිතෝසියා දුක ඉල්ලගෙන යන්න එපා කියලා ওই ටිකයි ඒ ගාථාවේ අදහස. අර අපි කලින් කිව්වා වගේ බැලුව බැලමට නම් පැවිදි ජීවිතය කියන්නේ මහා දුක් ගොඩක් කැලෑවට වෙලා අර විදියට තනිවදී කැඩ කැල්ලක් වගේ වාසය කිරීම. ජී ජීවිතය කියන එක කොයිතරම් විලාසිතාවන් බහුල දකිනකොට ආසා හිතෙන විචිත්‍ර වයු වර්ණ සුඛෝභෝගී ජීවිත රටාවක්. ඉතින් මොකද බුදු පියාණන් වහන්සේ මේක දුකක් හැටියට පෙන්වන්නේ. පැවිද්දට සැපයක් හැටියට පෙන්වන්නේ. ඒක බුදුරජාන් වහන්සේ ඇතැම් අවස්ථාවල ආදර්ශයෙන්මත් ලෝකයාට ප්‍රකට කළා. මේ විදිහේ සිද්ධියක් සඳහන් වෙනවා වටිනා සිද්ධියක්. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ අලවුනුවර ගවයින් යන මාර්ගයේ තිබුණු ඇට්ටේරිය වනයක රැයක් ගත කළා. ඇට්ටේරිය කුල තැතිරියක් මත සැතපීලා හිටියා. උදේ නැගිටලා ඒකෙම භාවනා වැඩ ඉඳින අතරේ හත්ක ආලවක කියන රාජකුමාරයා ඇවිදින්න යන අතරේ දෙටුවා මේ බුදු පියාණන් වහන්සේ කොළ ඇතිරිය මත ඉඳගෙන ඉන්න තේරුම් ගත රාත්‍රිය ගත කරන්නේ නැත්තේ මෙහි කියලා. ඉතින් අහනවා. එන බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ සුවසේ රැය ගත කළාද? බුදු පියාණන් වහන්සේ උත්තර දෙනවා එසේ රාජකුමාරය මම සුවසේ සැතපුණා. ලෝකේ යම් කෙනෙක් සුවසේ සැතපෙනවා නම් ඒයින් කෙනෙක් මම. එතකොට මේ රාජකුමාරයා කියනවා ස්වාමීනි මේ හේමන්ත ඍතුවේ රාත්‍රිය සීතලයි. හේමන්ත ඍතුවෙන උග්‍රම සීතලය පවතින හිම වැටෙන අට දවසින් එකක් මේ දවස්. ඒ වගේම මේ බිම ගවයින්ගේ කුර ගැටිලා රළු වෙච්ච බිමක්. කොළ ඇතිරියත් බොහොම තුනී ගස්වල කොළත් අඩුයි. භාග්‍යතුන් වහන්සේගේ සිවුරු සීතලයි. හතර වටින් හමන වේරම්බ වාතයත් සීතලයි. ඒත් භාග්‍යතුන් වහන්සේ කියනවා මම සුවසේ සැතපුණා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ කියන හොඳයි රාජ කුමාරය මම නුඹගෙන් ප්‍රශ්නයක් අහන්න කැමති හැටියට පිළිතුරු දෙන්න. දැන් ඔන්න හොඳ යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඉන්නවා සුඛෝභෝගී ඇතුළත පිටත පිරියම් කළ මන්දිරයක කූටාගාර මන්දිරයක හොඳ විල්ලූද ඇතිරිලි එළු තුව පහසු කොට්ට මෙට්ට ඇති සයනයක ඉන්නවා පහනකුත් දැල් වෙනවා ළඟින් ඉන්නවා ඊ타මත්ම ප්‍රියමනාප භාර්යාවන් හතර දෙනෙක් ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ සුවසේ නිදා ගන්නවාද? සුණාසේ නිදා ගන්න ගන්න කෙනෙක්. එතකොට අර රාජකුමාරයා කියනවා "විශේෂාමීනි ලෝකයේ සුවසේ නිදා ගන්නායකෙන් කෙනෙක් ඒ." ඔන්න ආයිත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. හොඳයි එහෙනම් මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. ඒ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට යම්බදු කායික චෛතසික දැවිලි ඇති කරන රාගී සිතිවිලි වලින් පීඩා විඳින්මින් දුකසේ සහනය කරන්න සිද්ධ වෙනව නේද? ඉතින් කියන්න වෙනවා එසේ කියලා අර රාජකුමාරයාට. ඔන්න ඊළාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ගෘහපතියා හෝ ගෘහදී පුත්‍රයා හෝ ඒ දැවෙමින් සිටින රාගාදී කෙලෙස් තථාගතයන් වහන්සේ තුල සම්පූර්ණයෙන් ප්‍රහීනයි. මුලින් සිඳින ලද උගුල්ලා තමන තල්ගසක් මෙන් කරන ලද නැවත නූපදින තත්වයකට කරලායි තියෙන්නේ මේ රාග කියන ක්ලේශය. ඒක නිසායි මේ මේ කිව්වේ ස්වපසේ නිදා ගන්නවා. ඒ විදිහටම යම් බඳු ද්වේෂ සිතිවිලි ඇති වෙනවා නම් පුරවකතියට හෝ පුරවකති පුත්‍රයාට හෝ ඒ නිසා රාත්‍රිය දුකසේ ගත කරන්න වෙනවනේ. ඒ ද්වේෂයත් තථාගතයන් වහන්සේ තුල ප්‍රහීනය. යම් බඳු මෝහයකින් පීඩාව විඳින්න වෙනව නම් අර කියාපු තැනැත්තට අර කියාපු සුඛෝභෝගී මන්දිරේ ඒ දුක්ඛම් ගැටළු ඒ කිසිවක් මෝහය නැති තථාගතයන් වහන්සේට නැති. මොන විදිහට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නා ඒ අවස්ථාවේ ඊළඟට ඒ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් පිළිබඳවත් ඒ විදිහේ හොඳ වටිනා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. ඒ වගේම තවත් සිද්ධියක් තමයි බුදු පියාණන් වහන්සේ අනුපිය අඹවණි වැඩ වාසය කරන කාලේ භද්දිය කියන භික්ෂුවක් කනිෂ්‍යන් වහන්සේ නමක් අරණ්‍යයට ගියත් ගසක් මුලට ගියත් පාළු ගයකට ගියත් භාවනාව සඳහා අහෝ සුඛං අහෝ සුඛං කිය කිය ඉන්නවා අහෝ සුඛං අහෝ සුඛං කියන්නේ අනේ කොයිතරම් සැපයක්ද අනේ කොයිතරම් සැපයක්ද සිංහලට අපි නැගුවෝ. ඉතින් මේක අහලා අනික තුඟක් සංඝයා වහන්සේලා කල්පනා කරනවා එකත් එකටම මේ භද්දිය ආයුෂ්මතුන් වහන්සේ තමන් කලින් වින්ද රජසැප ගැන හිතලා ඒ රජසැප ගැන ඒ ආසාවෙනුයි මේ කවිද්ද ගැන කලකිරලා මේ අහෝ සුඛං අහෝ සුඛං කියලා කියන්නේ. කොහොම කල්පනා කළා මේ සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ අපේ පද්දී ආශ්මතුන් මේ පැවිද්ද ගැන කලකිරීලා මෙහෙම මේ විදිහට අහුසුකම් කිය කිය ඉන්නවා කියලා. බුදු පියාණන් වහන්සේක භික්ෂුවට කිව්වා ඉන්න කියන්නේ බාතිය භික්ෂුවට කියලා. ඒ භික්ෂුව ගිහිල්ලා ඒ පණිවිඩය කිව්වහම අර ඒ ස්වාමීන් වහන්සේ වැඩියා. බුදු පියාණන් වහන්සේ ආනෝ ඇත්තද බද්දිය මේ ගහක් මුලට ගියත් ශුන්‍යාගාරයකට ගියත් මේ ආරණ්‍යයකට ගියත් මේ අහෝසුකම් කිය කිය ඉන්නේ. එසේ ස්වාමීන් මොන මොන හේතුවක් නිසාද ඔබ එහෙම ඔබ එහෙම කියන්නේ? එතකොට මේ භාතිය ස්වාමීන් වහන්සේ කියනවා නාගයන් වහන්සේ මම ඒ ඊ කාලේ රජගෙදර ඉන්න කාලේ ඇතුළු නුවර අන්තක්පුර කියලා කියන්නේ ඇතුළු නුවර ඇතුළතත් ආරක්ෂා සංවිධාන පිටතත් ආරක්ෂා සංවිධාන නගරයේ ඇතුළතත් ආරක්ෂා සංවිධාන ආරක්ෂක භටය හැම පැත්තෙම පිටතත් ආරක්ෂක භටයෝ යනපදයේ ඇතුළතත් ආරක්ෂක බටයෝ පිටතත් ආරක්ෂක බටයෝ ඉතින් මේ විදිහට ආරක්ෂක බටයින්ගෙන් වට වෙලා හිර වෙලා මම මහා බයකින් තැති ගැනීමකින් සංත්‍රාසයකින් මේ රජ කාලේ හිටියේ නමුත් ස්වාමීනි දැන් මම කැලේට ගියත් ගහක් මුලකට ගියත් පාළු ගේකට ගියත් මම තනිවම කිසිම බයක් සැකක් නැතිව නිෂ්කලංකව හරියට ඒ කැලේට අයිතිම වැටියෙක් වගේ ඊටාත්ම සංසුන් නන්දමින් මම ජීවිතය ගෙවනවා. අන්න ඒකයි මම මේ අහෝසුකම් අහෝසුකම් කිව්වේ. ඔන්න එතකොට ඒ ඒ විදිය ආදර්ශයක් අපිට තියෙනවා. මේක අනුව අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ යම් කිසි ගැඹුරු අදහසකින් උයාර පැවිදි සැප ගැන ප්‍රකාශ කරලා තියෙන්නේ. පැවිදි සැප කියලා කියන්නේ පින්වතුනි එතන තියෙනවා නෙක්ඛම්ම සුඛම් පවිවේක සුඛං, උපසම සුඛං කියලා. එහෙම හඳුන්වන තැන් තැන් වල. නෙක්ඛම්ම සුඛං කියලා කියන්නේ මේ ගිහි බන්ධන වලින් මිදීමම ලොකු සැපතක්. මේ මොන කරදරයක්ද කියලා දැන් මේ පින්නතුන්ට සමාවුන්ට තේරෙනවත් ඇති. විශේෂයෙන්ම මේ ධර්මයට කාලය යොමු කරන්න, භාවනාවට යෙදෙන්න ලොකු ඕනකමක් ඇති අයට මේක මහා දුක් කන්දරා කමි මොනි මෝඩකමකින් මේවා පටලවා ගත්තද කියලා කනගාටු වෙන අයත් ඉන්නවා. අතීතයේ මේ බෞද්ධ ඉන්න අතර හැඟීමක් තියෙනවා ගිහිගේ ගිනිගයක් කියලා. ඉතින් ඒක ඒ ජීවිතයේ තියෙන දුක් කන්දරාව ගැන හිතලා බලනකොට එයින් මිදිලා දැන් මෙහෙම මේ අවස්ථාවේ මේ පින්නතුන්ට අර සුළු වශයෙන් හරියන එක්කම සුඛය තියෙනවා. කොච්චර සාහනයක්ද වයින් මිදින් එක මොහොතක් එක පැයක් එක දවසක් වරුවක් හරි වෙන් වෙලා ඉන්න පුළුවන් කියලා. ඒකම තමයි ඊනාට සම්පූර්ණයෙන් මේ ගිහි බන්ධන කඩාගෙන ගිහිල්ලා අර යම් අවස්ථාවක විවේක වාසයට රුචි ඇති කරගත්තා නම් අර නෙක්ඛම්ම සුඛය යන්න පළමුවෙන් ඒක ගැන හිතලා කොයි තරම් බන්ධනෙන් හිර ගෙදරකින් මිදෙනවා වගේ කියලා සතුටු වෙනවා ඊළඟට ඒ වගේම පවිවේක සුඛ අර විවේකය ලෝකයාට සාමාන්‍ය ජනයාට බය උපදවන සමහර විට වල්සතුන් සිටින වල්සතුනුත් එක්ක මෛත්‍රියෙන් ජීවත් වුනේ සංඝයා වහන්සේලා ගැන පොතකුත් සඳහන් වෙනවා දැන් මේ මහා භයානක අධිවේග වාහන දුවන පාරේ මේ පින්නතුන්ට යන්න පුළුවන් මේ භයානක වල්සතුන් ඉන්න ආරණ්‍යයක විවේක වාසයට කැමති සංඝයා වහන්සේ කෙනෙක් ජීවත් වීම පුදුමයක් නෙවෙයි. සමහර විට අර ඒ මිනිසෙයින්ටත් නැති විදිහේ යම්කිසි හැඟීමක් සතුන්ටත් තියෙනවා. අර විදිහේ කිසිම හිංසාවක් නොකර ජීවත් වෙන සංඝයා වහන්සේලා පිළිබඳව. ඒ නැතත් ඒ වායේ තියෙන ඒ භයානක తත්වය ගැන මරණ සතිය උපදවාගෙන විවේක වාසය අගය කරමින් ජීවත් වන සංඝයා වහන්සේලා සිටිනවා. අන්නේ පවිවේක සුඛය. ඊළඟට ඒ වවිවේකයේ සුඛය තුලින් මතු කරගන්න සමාධිය භාවනාව දිනු වුණාට පස්සේ උපසම සුඛය. උපසම සුඛේ අර උපරිම මට්ටමින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ රාග, ద్వේෂ, මෝහ සංසිඳීම තුලින් ලබන සැපය. මහා සීතල කාලේ අර විදියේ කටුක බිමේ ඇටේරියා කොළ ඇතිරියක මේ බුදු පියාණන් වහන්සේ සැතපුණා කියලා කිව්වහම සැතපුණේ සැපේ. නිකන් එහෙම කියන්න පුළුවන් වන්නේ අන්න අර උපසමය සුඛයක් සම්පූර්ණ වෙනවා. මොන විදිහට ඒකයි අර පැවිදි සැපය කියලා කියන්නේ. ඉතින් ඒ ඒ වගේම ඇතැම් අවස්ථාවල ඊටත් වඩා සවිස්තරව ගිහි ජීවිතය පිළිබඳව දුක්ඛම් කටළු බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන මහා දුක්ඛකන්ද සූත්‍රය කියලා. මහා දුක් කඳක්ම බුදු පියාණන් වහන්සේකින් එක පෙන්වන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකෙදි ප්‍රමාණිකූල වුන් වහන්සේ කාමයන්ගේ ආදීනව දැක්වීම වශයෙන් ගිහි ජීවිතය තුළ විඳින්න වෙන දුක් ගැටයකින් එක පෙන්වනවා. පළමුවෙන්ම මෙහෙම කියවෙනවා. ඔන්න යම් කිසි කුල පුත්‍රයෙක් ගිහිගේ ජීවත් වෙනවා කියලා කියන්නේ රැකී ආරක්ෂාවක් කළා හමුරි හම්බු කරගෙන බඩ විතර රැකගෙන අමු දරුවන් රැකගෙන සමාජ යුතුයකම් කරගෙන ජීවත් වීම කියලා කියන මහා වගකීම් රාශියක්. ඒක සඳහා උත්සාහයෙන් ජීවත් වෙන්න වෙනවා. අසල අලසයට බෑ. ඉතින් උත්සාහය කියලා කියන්නේ ධනෙ ඉපීමට. ඉතින් ඔන්න යම් කිසි ශිල්පයක් ඉගෙනගෙන තියෙනවා නම් ඒක අනුව සැකී ආරක්ෂාව කියදෙනවා. එතන සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ කියනවා දැන් මේ කාලේ වචනෙන් කියනවා නම් අවුවට වේලෙමින් වැස්සට තෙමෙමින් හීතල උෂ්ණ කිසි ගැන ඒ වායින් පීඩා විඳිමින් වෙන එකක් තබා කියනවා කුසගින්නෙන් පිපාසයෙන් මැරිමින් ඒ විදිහේ මහා දුක් අන්දරාවක් මැදරල කී ආරක්ෂා කටයුතු කරනවා ඒක පළවෙනි දුකක් හැටියට දක්වනවා ඊළාට කියනවා එහෙම ඒ තරම් වෙහෙස වෙලත් තමන් කරන ඒ රැකී ආරක්ෂා වලින් ආදායමක් නොලැබෙනකොට ඒවා පාඩු වෙනකොට පාඩු සිද්ධ වෙනකොට ඒවා බිඳ වැටෙනකොට විනාශ වෙනකොට මේ පුද්ගලයා අඬනවා වැළපෙනවා පපුවයත් ගසාගෙන මුලාවටපත් වෙනවා අනේ මේ මං මෙච්චර ගත උත්සාහය විනාශ වුණා නැති වුණා මගේ වෑයම නිෂ්ඵලයි කියලා අඬනවා දොඩනවා ඊළඟට කියනවා යම් කිසි විදියකින් අරේ ගත උත්සාහය සඵල වුණා ධනෙ උපයාගත්තා ඊළඟට මහා දුක් දුම්නස් රාශියක් තුන ඒ තැනැත්තා නිදි නැතුව කල්පනා කරනවා අනේ මම මේ උපයාගත්තු ධනය රජවරු රාජසන්තක කරන ගණිත්වා සොරුන් සොරකම් නොකරන ගණිත්වා ගින්නෙන් විනාශ නොවේවා ජල ගල්මැට ගම් වතුරට අසු නොවේවා මේවා විනාශ නොවේවා කියලා ඕවා ගැන බොහොම ආරක්ෂා සංවිධානයකදගෙන දුක් දුම්නස් සහිතව ජීවත් වෙනවා ඊළඟට කියවෙනවා ඊළඟ දුක හැටියට ඒ තරම් ආරක්ෂා සංවිධානය යොදාගෙන තිබිලත් රජවරු මේවා රාජසන්තක කරනවා නම් හොරුන් ඇවිල්ලා පැහැර ගන්නවා නම් හොරෙන් හරි බලාත්කාරයෙන් හරි ගින්නට පිලිස්සෙලා යනවා නම් ජල ගැලුම් වලට අහු වෙලා විනාශ වෙලා යනවා නම් ඔන්න එතකොටත් අර විදියටම හඬනවා වැළපෙනවා පපුවියත් ගසාගෙනවා යමක් අපට තිබුණා නම් ඒකත් නැති වුණා යම්පි මේ අහෝසේ තම්පි මේ නැති කියලා ඒ විදිහට අර පපුවියත් ගහ ගහ වැළපෙනවා. අපිට යමක් තිබුණා නම් ඒකත් නැති වුණා කියලා. ඔන්න ඊළඟ දුක. එපමණක් නෙවෙයි ඒ ලබාගත් ගිහි ජීවිතය තුළ ඒවාට තියෙන ආසාවල් නිසා උපයාගත් වස්තුන් පිළිබඳව වේදා හදා ගැනීම පිළිබඳ ප්‍රශ්න නිසා රජවරු රජවරුන් එක්ක වාද විවාද සටන් ආදිය කරනවා. gedara dorawal වල අඹු සැමියන් අතර, මව්පියන් දරුවන් අතර, සහෝදර සහෝදරියන් අතර වාද විවාද ওই විදිහට පටන්ගෙන බැනුම් බැනුම් ඊළඟට දඬු මුගුරු අවි ආයුධ අරගෙන එකිනෙකාට හිංසා කරගෙන අන්තිමට එකිනෙකාව මරා ගන්නවා. ඔන්න ඔය දුක්ඛන්තරාවක් දිහි ජීවිතය හා සම්බන්ධව තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ඔක්කොම සම්බන්ධ ඔය ඔක්කොම සාමූහයක් සාමූහයක් හැටියට අරගෙන අපි හිත යොදනවා නම් වටිනා උපමාවක් බුදු පියාණන් වහන්සේ යොදලා තියෙනවා මුනි සූත්‍රය කියන සූත්‍රයේ. ඒ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ වනෙහි ධාන වඩන මුනි හඳුන්වන නියම භික්ෂුවකගේ ප්‍රතිපත්ති ගරුක භාවනා යෝගී භික්ෂුවකගේ ජීවිතයේ යටි වටිනාකම යුන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මුනි සූත්‍රය තුල. ඒක අවසාන වෙන ගාථාවේ මහ පුදුම උපමාවක් දක්වනවා. හිතන්න හිතන්න ගැඹුරු ගිහි පින්වත්ලා ගිහියා සඳහන් කරලා තියෙන උපමා කරලා තියෙන එතන මේ විදිහට එතන කියවෙන්නේ ගාථාවේ යම්සේ නිල් ගෙලක් ඇති මොනරා අහසේ පියාසර කිරීමේ වේගයෙන් කවදාවත් හංසයට සමාන කරන්න බැරුව වගේ ගිහියාට අර වණයක භාවනාන යෝගීව සිටින මුනිවරයාට කිට්ටු කරන්න බැහැ. එතකොට අර ගිහියට දෙන උපමාව ගැන අපි ටිකක් හිතලා බලමු. මොනරමේ කවුරුත් දන්නවා. නිල් ගෙල හරි ලස්සනයි. ඊටත් වැඩිය ලස්සනයි පිල් විදහා ගත්තාම. පිල් විදහාගෙන නටනකොට මොනලා කොයිතරම් ලස්සනද. නමුත් පිල් ටික අකුල ගත්තට පස්සේ ඕනෑ ගමකටවත් වෙන සතෙක් ආවත් පීඩා කරන්න, පියාසර කරගන්න බෑ. මොකද අන්න අර පිල් කලඹේ බර ඕකාර ට්‍රේලර් එකක් වගේ ඇදගෙන යන්න ඕන. මහා කරදර ගොඩක් ඉතින් ලස්සන වුණාට මොකද මොන රට අර හංසයා වගේ නිදහස්ව පියාසර කරන්න බෑ. ඒ හංසයේ උපමාව සංඝයා මුනිවරයා පිළිබඳව තවත් තැන්වල බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. හංසයාගේ සිරිතක් තියෙනවා. යම් පිළක ඉඳලා ඒක සුදුසු නැtei කියලා හිතුන හැටියට එතනින් ඉගිලිලා වෙන විලකට පියාසර කරනවා කිසිම බැඳීමක් නැතුව. මොන රට එහෙම බෑ. ගහකින් ගහකට පනින එකත් බොහොම අමාරුවෙන් කරන්නේ. අර පිල් කලඹ. ඉතින් ඒක මේ තව දුරටත් අපි ඒ වගේ අගදී විග්‍රහ කරන්න යන්නේ නැහැ මේ පින්නතුන් ඒක හිත නරක කරගන්නත් පුළුවන්. නමුත් මේ පින්නතුන්ට බාරයි මේ බුදු පියාණන් වහන්සේ දීපු උපමාවේ ගැඹුර හිතන්නේ. බැලුවාම නම් මොනද කොච්චර ලස්සනද? නිල් ගැල විතරක් නෙවෙයි පිල් කලඹත් හරි ලස්සනයි. නමුත් අන්න අර කියාපු පොඩි දුර්වලකම තියෙනවා. ඒකම තමයි බුදු පියාණන් වහන්සේ පැවිදි සුඛයේ වටිනාකම දැක්වීමේදී මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ගැන අපි කල්පනා කරලා බලනකොට ගිහි සැපය තුල ඊර්ෂ්‍යා කරන්න, ලෝභ වෙන්න, ගිජු වෙන්න, තරඟ කරලා දිනා ගන්න දෙයක් නැහැ. අර ප්‍රතිපත්තිකරුක භික්ෂුවකට. නමුත් කෙලෙස් වේක නිසායි අර විදියට ඒවා පිළිබඳව ආපහු හිත යන්නේ. ඒක සාංශාරික දුර්වලකමක්. ඇත්ත වශයෙන්ම අර කියාපු වජ්ජිපුත් එක භික්ෂුව රජකමත් ඇතහැරලා තමන්ගේ වාරියට පැමිණි රජකමත් ඇතහැරලා පැවිදි වෙන්නේ නැත්තේ ලොකු නෙක්ඛම් අදහසකින්. නමුත් කෙලෙස් වේගයකට යට වෙලා ටිකකට අර සැනකෙලිට හිත ගියා. ඒ විදිහට සමාජයේ නොයෙකුත් කාලවල නොයෙකුත් විදිහේ සැනකෙලි තියෙනවා. ඔය සැනකෙලි වලට සම්බන්ධ වෙන්න ගියොත් අන්න අර පැවිදි සැපේ අතහැරලා එතන මිරිඟුවක් ඔස්සේ දුවනවා වගේ වෙන්නේ. ආපස්සට එනවා. ඉතින් ඒ ගිහි සැපය අතහැරලා පැවිදි සැපය සොයා පැවිදි සැපය අතහැරලා ආපසු ගිහි සැපය සොයාගෙන යන එක ඒ පරණි පොතපතේ දක්වන්නේ වමාරුපු දෙයක් ආපස්සට ගන්නවා වගේ ඇතුළට ගන්නවා වගේ කියලා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ කල්තබා අර විදිහට ගිහි ජීවිතයේ දුක් ගැහැට ලෝකයාට ප්‍රකාශ කළේ ඒ නිග්‍රහ කිරීම වශයෙන් නෙමෙයි කවුරු කාගේත් බලාපොරොත්තු වෙමින් නිවන් ලබා ගැනීමයි ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා පරමාර්ථය. නමුත් ඒකට පිරිය යුතු ඒ ಗುಣ ධර්ම රාශිය පුරන්න ඒකට අර කියාපු අයවයි ආදීනව බුදු පියාණන් වහන්සේ දක්වනවා ගිහි ජීවිතයේ යම් ආස්වාද පක්ෂයක් තිබෙනවා නමුත් ඊට වඩා සිය දහස් ගුණයක් ආදීනව තිබෙනවා ඒ ආදීනව පක්ෂය හරියාකාර වටහා ගත්තට පස්සේ තමයි නිස්සරණය කියලා කියන නෙක්ඛම්මයත් එකට අයිති එයින් ඉවත් වීම ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා ඊවයින් ඊළාට පැවිදි ජීවිතයට ලැබලා විවේක වාසයට භාවනාවට ලැබි වෙලා ඊළඟට එතන ඉඳලා තමයි ඒ භාවනා විදර්ශනා ආදී වඩලා මේ සංසාර දුක කෙලවර කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා වශයෙන් කියනවා නම් ගිහි ජීවිතේ ඒ කියාපු ගිහියාගේ ඉලක්ක ධනය, නිලතල, පදවි, ඨානාන්තර මේවා ඔක්කොම පැවිදි අයගේ ඉලක්ක කරගත යුතු නෑ. ඊට වඩා වටිනාම ඉලක්කය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන දුක් කෙලවර කර ගැනීම නිවන කියන නමින් ඒකයි පැවිදි පක්ෂයේ ඉලක්කය. එතකොට ඒ ටිකට යන මාර්ගයයි ඒක තමයි මේ පින්වතුන් අද දවසේ තමන්ගේ මට්ටමින් අර කියාවු නෙක්ඛම්මයට අදාළ අන්දමින් මේ වැඩි පිරිසක් උපෝසත අට්ඨංග සීලය සමාදන් වුණේ. ඒක ගැනත් අපි හිත යොදලා බලනවා නම් මේ පෙහෙවස් සමාදන් වීම ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අර රහත් ප්‍රතිපදාවට ලංවීමේ එක්තරා උත්සාහයක් හැටියටයි. ඒක විශේෂයෙන්ම දැක් වෙනවා එක් අවස්ථාවක විසාකා මහ උපාසිකාව පොහොය දවසක බුදු පියාණන් වහන්සේ දකින්න ආවම පූර්වාරාමයේදී බුදු පියාණන් වහන්සේ ඇහුවා මේ දවල් යාමේ ආවේ මොකද විසාකාමේ මහ දවල් අද කියලා ඇහුවාම ස්වාමීනි මම මේ අද උපෝසත අටංග සීලය සමාදන් වුණානේ ඉතින් එතන ඉඳලා බුදු පියාණන් වහන්සේ දීර්ඝ දේශනාවක් කළ මේ පොහොයාට සිල් රැකීමේ වටිනාකම ආදිය ගැන ඒකෙම කියවෙනවා ඒකේ ශික්ෂාපදය වෙන එකක් තබා අපි හිතමු සතුන් මැරීමෙන් වෙන්වීම කියන ඒ ශික්ෂාපදය ඒක කවදත් නිත්‍ය සීලය වශයෙන් ගිහි පින්වතා රකින්න බව ඇත්ත. නමුත් පොහේ දවසට ඒක රකින්නේ එදිනදා ගිහි ජීවිතයේ ඒක රැක්ක මට්ටමින් නොවේ උපරිම මට්ටමින් අන්නාර කියාපු රහතන් වහන්සේලා එතන කියන්නේ ඒ නමට සතුන් මැරීමෙන් වෙන්වීම පමණක් නෙවෙයි ඒකෙන් ඒ ශික්ෂාපදයෙන් බේරීමට ඒකම යන තවත් වචන රාශියක් කියවෙනවා දඬු මුගුරු ඉවත් කළා තත්වයින් පිළිබඳ දයානුකම්පාව සියලු සත්වයන් පිළිබඳ දයානුකම්පාව ඇති කරගෙන ඒ විදිහට ජීවත් වීමයි අර පළවෙනි ශික්ෂා පදයේ සම්පූර්ණයෙන් අර රහත් මට්ටමින් පිරීම කියලා කියන්නේ. ඒකයි මේ මේ පින්නතුන් මේ දවසක් කියවෙන්නේ මෙන් කරන පෝසත අට්ටංග සීලය. ඉතින් ඒක අතීතයේ කියවෙන්නේ දැන් අතීතයේ තිබුණු පැවිදි සංකල්පය යාව ජීව සංකල්පයක්. පැවිදි වෙන්නේ ලොකු අදිෂ්ඨානයකින් ආයෙන්න නෙවෙයි මරණය හෝ තරණය කියලා. ඉතින් ඒක නිසා තමයි අර කියාපු විදියට සුළු හෝ වස්තු සම්භාරයක් වස්තුවක් මහත් වූ වස්තුවක් සුළු හෝ නෑ පිරිසක් මහත් වූ නෑ පිරිසක් අතහැරලා යන්නේ. ඒක ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නොවන බවත් බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවල දක්වලා තිබෙන ওই ධම්මපදයේම මේ ලෝකයේ යම් බන්ධන තිබෙනවා නම් යකඩෙන්, දැවවලින්, කෙඳි ආදියෙන් කරන ලද බන්ධන තිබෙනවා නම් ඒ ඔක්කොම බන්ධන පරාදයි ගී ජීවිතය තුල රන් රුවන් මුතුමැණික් අමුදරුවන් පිළිබඳව තිබෙන ඇල්ම ඒ බන්ධන කඩා ගන්න පුළුවන් නමුත් මෙන්න මේ කියාපු ඇල්ම කඩා ගන්න පහසු නෑ ඒක නිසායි තමයි එතකොට ඒ පැවිද්ද යාව ජීව පැවිද්ද ඇත්ත වශයෙන් ආපසු යම් යම් හේතුන් නිසා හිත දුර්වල වීම ආදී නිසා තවත් නොයෙකුත් හේතුන් නිසා සිවුරු ඇරීම් තිබුණා යන්නේ ගැඹුරු අදහසකින්. නියම පැවිද්ද නෙක්ඛම්මේ අර විදිහට අතහැරලා. ඒ යන ගැම්මම තමයි සාර්ථක වෙන්නේ. ඒ යාව ජීව සංකල්පයේ ඒ පැත්තෙන් තියෙනවා. ඒකට ගිහි පින්වතා ගිහි ජීවිතය තුළ ඉඳගෙන අර කියාපු නෙක්ඛම්ම වේගය දියුණු කරගන්නේ කොහොමද? ඒකට පිළිතුරයි බුදු පියාණන් වහන්සේ උපෝසතය තුලින් මතු කළේ. අතීතයේ උපෝසත කියන වචනේ ඒ බ්‍රාහ්මණය හැම තේරුවේ. ඒකත් බ්‍රාහ්මණ මට්ටමින් වුණත් ඒක වටිනා දෙයක් ගිහි ජීවිතය තුළ මේ හඳෙන් ඒ කාලේ මේ දින දර්ශනය ගත්තේ ඒ හඳේ ස්වභාවය අනුව දවස් වෙන් කරගෙන උපෝසත කියලා කියන්නේ ඒ කාලේ දෙවියන් එක්ක වාසය කරනවා වගේ ජීවිතයේ යම්කිසි අමුතු ප්‍රතිපatti මාලාවක් අනුව ඒ දවස ගත කිරීමයි බුදු පියාණන් වහන්සේ දැන් මේ දෙන ආර්ය උපෝසතයේදී මේ විසාඛාවට විස්තර කරන ආර්ය උපෝසතයේදී දක්වන්නේ රහතන් වහන්සේලාට කිට්ටුව ජීවත් වීම වගේ. මම මේ මේ මේ මේ ශික්ෂාපද මේ විදියට රැකීමෙන් රහතන් වහන්සේ රකින්න වගේ උපරිම මට්ටමින් මම රහත් ප්‍රතිපදාවට ලං වෙනවා. ඒ සංකල්පයයි. අද මේ රාත්‍රිය, අද මේ දවස මම මේ යම් රහතන් වහන්සේලා අපි තුමු විකාල භෝජනින් වැළකීම කියන ඒ රහතන් වහන්සේලා මුළු ජීවිතය පුරාම විකාල භෝජයෙන් වැළකෙනවා නම් අද මේ රාත්‍රිය අද මේ දවස මම මේකෙන් වැළකීලා ඉන්නවා. යම් රහතන් වහන්සේලා ඒ Brahmacharyaව රකින්නව නම් ඒක අද මේ දවස මම මේක රකින්නවා. ඒ වගේම දැන් නච්ච ගීත වාදිත විසූක දස්සන මේ දැන් අද ලෝකේ මේ පින්නතුන්ගේ නිවෙස්වල තියෙන යම්කිසි උපකරණයක ඇණයක් පොඩ්ඩක් අර කැවුවේ හැටිය තද කර හැටිය මුලෝකෙම තියෙන නාට්‍ය ගීත වාදිත විසූක දස්සන ඔහේ ගලාගෙන යනවා. ඒ වගේම Tamanට මිල මුදල් තියෙනවා නම් සාපු සවාරියක් ගිය හැටිය මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ ඔක්කොම අරගෙන එන්න පුළුවන්. නමුත් එහෙම හැකියාව තිබෙද්දි මේ පින්නතුන් අද මේ දවස ගත කරන්නේ අන්න අර බුදු පියාණන් වහන්සේ කිව්වාගේ අර්ථ ප්‍රතිපදාවට ලංවීමේ වටිනාකම තේරුම් අරගෙන ඒ විදිහටම තමයි අනිත් ශික්ෂාවත් දැන් මේ පින්නතුන් දන්න විශේෂ වශයෙන් කියාපු අබ්‍රහ්මචර්යා ඒ ශික්ෂාපදේ Brahmacharya වේරමණී ඊළඟට විකාල භෝජනය පිළිබඳව ඊළඟට නච්ච ගීත වාදිතාදී ටික ඊළඟට උච්ච ආසනන මහා ආසනන ඊතර දොරවල් වල තියෙන ඒ සුවපහස් ආසන වලින් සායන වලින් ඉවත් වෙලා ඡාම් ජීවිතයකට පැවිද්දට ගැලපෙන අර බුදු පියාණන් වහන්සේ කොළ ඇතිරියටක අච්චර ඒ ඍතුවට ගැලපෙන මාලිගාවල වාසය කළ ඒ සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාට පස්සේ රාත්‍රියේ ගත කළේ හැක්ටේරියා කොළ ඇතිරිය ඇති කියලා හිතනකොට මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් අද මේ දවස අද මේ රාත්‍රිය මේ විදිහට මේ සැප සම්පත් අතහැරලා පොළවේ ඇතිරිලා ඉඳීම ඉඳ ගැනීම මේක කරදරයක් හැටියට හිතන්නේ නැහැ ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ අරහත් ප්‍රතිපදාවේ වටිනාකම ඒකට නියමයක වටිනා නුවණින් තේරුම් අරගෙන ඒකේ පරමාර්ථය තේරුම් අරගෙන මේ හැම එකකින්ම අපි කරන්නේ සංසාරයේ පංචකාම සම්පත්තියට තියෙන ඇල්ම දීර්ඝ කාලයක් මේවාට තියෙන ඇල්ම අපි හිමිහිම හිතාටි කඩා ගන්න ඕන. ඒ කඩා ගැනීමේ පුරුද්ද දීර්ඝ කාලයක් මේ විදිහට උපෝසත සීලය එහෙම රැකලා හිත සෑහෙන පමණට මට්ටු කරගත්තු කෙනාට පැවිදි ජීවිතේ පහසුයි. එතන ඉඳලා තියෙන්නේ අන්න එතෙන්දී නම් කියන්න පුළුවන් හරියටම ඇඳුම වෙනස් කිරීම වගේ දෙයක්. නමුත් මේක ඇඳුම වෙනස් කිරීම පමණකින් පැවිද්ද ලැබෙන්නේ නැහැ. ඒකට හිත සකස් කර ගන්න ඕන. එක්ත අවස්ථාවයි බුදු පියාණන් වහන්සේ මේ උපෝසතය තුලින් ඉදිරිපත් කළේ. ආර්ය උපෝසතය තුලින් ඒකත් තේරුම් ගැනීම උපකාර වෙනවා. ඉතින් නමුත් බොහෝ දෙනා ඉලක්කයේ හැටියට තබා ගන්නේ අන්න අර ගිහි සැපතයි. මොකද ඒකට හේතුව බැලුව බැලමට පේනවා මහා සුවිසල් සුඛෝභෝගී મંદિરවල කෝටිපතියන් ජීවත් වෙනවා. අධිසුඛෝභෝගී අධිවේගී වාහන වලින් ඒ අය යන්නේනවා අර කියපු සැනකෙලි ආදිය නොයෙකුත් විදිහේ විනෝදවල යෙදෙනවා. නමුත් ඒවා යටින් හිත තුලින් කොයිතරම් දුක් කන්දරාවක ගිනි ගොඩක ජීවත් වෙනවද කියන එක අමතක කරොත් තමයි යන්නේ ඊවස අපේ හැටියට පෙනෙන්නේ. ඒ ටිකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒකට මේක දීර්ඝ කාලයක් සංසාරේ පුරුදු කරලා පාරමී වශයෙන් පුරුදු කරලා ගත්තු පුරුදු කරලා තිබෙන ඒ බුදු පියාණන් වහන්සේත් ඒ කාලේ හිටි ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේලා තමයි මේ උත්කෘෂ්ඨම ආදර්ශය දුන්නේ. අනිත් අයටත් තියෙන්නේ ඒ ආදර්ශයට කරු කරමින් ඒ ආදර්ශය ඒ බුද්ධ චරිතය ශ්‍රාවක චරිත ආදී කියවනකොට මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් සංසාර දුකින් මිදීම කියන එක සඳහා කොයිතරම් පරිත්‍යාගයක් කළන්ට තියෙනවද කියලා. මේ පරිත්‍යාගය නොකර බෑ මේක. මේ සසර බන්ධන කඩා ගන්න. ඒකයි බුදු පියාණන් වහන්සේක දක්වන්නේ. ඒකත් කියලා මථානුയോഗයක් කියලා හිතන්න නරකයි. මොකද ඒ භාවනාවට සප්පාය ඒකට සුදුසු. අන්දමේට කයත් සිතත් පරිසරයත් සකස් කර ගැනීමයි. පැවිද්ද කියලා කියන්නේ ප්‍රවෘජාව කියලා කියන්නේ තවත් උපමාවකින් අපි කිව්වොත් දීර්ඝ කාලයක් සංසාරේ අර සංසාර දුක කෙලවර කර ගැනීමේ ප්‍රාර්ථනාව ඇතිව නමුත් මාර්ගයක් දන්නේ නැති දකින්නේ නැතුව ඒ සඳහා උත්සාහ කළායට බුදු කෙනෙක් පහළ වුණා කියලා අහන්න ලැබුණාම සංඝ ශාසනයක් පිහි වුණා කියලා අහන්න ලැබුණාම අතීතයේදී එතකොට අර මහා කප්පින කතාවේ තියෙනා වගේ බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ අහලම රජවරු රජසප රජකම් මත හැරලා ගිහිල්ලා පැවිදි වුණා. රජ බිසෝරු ඒත් ගිහිල්ලා පැවිදි වුණා. ඇමතිවරු, මැති ඇමතිවරු මේ ගිහි සපත් ඇත ඇතහැරලා පැවිදිුනේ. පැවිදිුනේ මොන අදහසකින්ද? එතෙන්දි කියනවා ඒක එතන කියවන වාක්‍යයක් තිබෙනවා. පබ්බජිතං අනුපබ්බජින්සු. පැවිදි වූවන් අනුව පැවිදි වීම. ලෝකයේ සාමාන්‍ය දකින්න තියෙන චාරිත්‍රයක් තමයි ආදර්ශය අනුකරණය. ඒ අනුකරණය තුලින් වැරදි අනුකරණය වැරදි ආදර්ශය හොඳ නැහැ. හරි ආදර්ශය තමයි අපිට ගන්න ඕනේ. ඉතින් අර රජවරු හරි ආදර්ශය දෙනකොට මේ තරම් සම්පත් ඇතහැරලා රජවරු ගියා නම් අපට මොන ඇමති ගමන්ද? ඇමති ගමත් ඇතහැරලා ගියා. ඒක ඇතහැරලා අනිත් අයත් යනවා. ඔහොමම රායදාන හිස් වුණා කියලා කියනවා. ඒ අර බුදු කෙනෙක් පහළ වුණා කියන ආරංචියට එතකොට එහෙම හිතන්නේ මේ ක්‍රියාවලිය අපි උපමාවකින් තේරුම් ගත්තොත් තේරුම් කරන්න බැලුවොත් අපි හිතමු දැන් අතීතයේ ඔය දව පාලන කරන අයගේ ගෙදර වල වල ඒ ස්ථානවල මුළු රැය තිස්සේ අර ගව රැළ හිර වෙලා ඉන්නේ ගාලේ එළි වෙන්නේ කොයි යාමේද ගොන් යාමේ ගොම්මන් යාමේ නැකන් බලාගෙන ඉන්නවා අර ඉතින් ගොපල්ලා ගිහිල්ලා අර දොර ඇරිය හැටියේ මේ ගවයින් උඩින් පැනලා හරියට නිදහස පතාගෙන යනවා වගේ පැනලා යන. අන්නේ සංකල්පයට හුරුයි මේ පබ්බජ්ජා කියන වචනය. පබ්‍රජ රජ කියලා කියන්නේ අර ගවගාල මේ සංසාර ගවගාලෙන් පැනන යාමයි. එතකොට ඒ පබ්බජ්ජා කියලා කියන්නේ. ඒකට ඕන කරන ශක්තිය තමයි නික්කම්ම ශක්තිය. එතකොට සංසාරේ සංසාරේ දීර්ඝ කාලයක් අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව ශීලාදී ගුණ ධර්ම රැකලා ගිහි ජීවිතේ ආදීනව ගැන නුවණින් කල්පනා කරලා ඒවා ගැන ඊට ගැළපෙන භාවනාමය සිතක් සකස් කරගෙන සිටින කෙනාට අන්න බුදු කෙනෙක් පහළ වුණා කියලා අහන්න ලැබුණ හැටියෙන් අර විදියට රායධානිය තැරලා යනවා. ඕකයි එතකොට නෙක්ඛම් ඊළඟට ගියාට පස්සේ තේරෙනවා කොයි තරම් දුක් අන්තරාවකින්ද මම මේ බේරිලා ආවේ කියලා. ඉතින් ඒ නෙක්ඛම්ම සුඛය ඊට පස්සේ ඒක තුල ඒ නෙක්ඛම්ම සුඛය උපකාර කරගෙන දැන් මේ පින්න තුන්ගෙන් නිතර අහන්න ලැබෙන එකක් තමයි. ඊදර දොරවල් වල ඉඳගෙන අපිට භාවනා කරන්න බෑ. අපි කොච්චර කිව්වත් මේ පින්නතුන් ඉතින් පැමිණිලි කරනවා හැම පැත්තෙම මේවට බාධක. ඒකයි ඒ අතීතේ සංඝයා වහන්සේලා අර වනසතුන් ඉන්න ඈත වනාන්තරවල ගිහිල්ලා භාවනා කළේ. මොකද සිත නිෂ්කලංක වෙන්නේ ඒ මනුෂ්‍ය ආශ්‍රයෙන් ඉවත් වෙලා ඒ විවේක තැනකට ගිය අවස්ථාවේ හොඳ හැටි සමාධිගත වෙන්නේ. ඒ සමාධිය උපකාර කරගෙන ඊළඟට අර බුදු පියාණන් වහන්සේ පවා අතීතයේ බොහෝ විට ගස් යටයි ඇත්ත වශයෙන් කියන හැම බුදු කෙනෙක්ම ස්වභාව ධර්මයට අනුවම ඒ ස්වාභාවික පරිසරයකයි බුද්ධත්වයේ ලබාගත්තේ කියලා කියවෙනවා. කොයි හැටි හෝ ඒවා ඒ විවේක වාසයේ ගැන ප්‍රියෝපදවල එතෙන්දි තන්පත් කරගෙන සිතෙන් තමයි අන්තිමට මේ සංසාර දුකේ කෙලවර කරන අර චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරුම අවබෝධය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒකට සුදුසු ඊටාම සප්පාය පරිසරයයි. ඒ පරිසරය ලබා ගැනීමට කරගන්න වෙනසයි පැවිද්ද කියලා කියන්නේ. නමුත් පැවිදි වෙලත් ගිහිල්ලා වැටෙන්නේ ඊට නුසුදුසු බීමක නම් එතෙන්දී මොකක් නම් අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා තමයි උත්සාහවත් වෙන්න ඕන. අන්න මේ විදිය විවේක වාසයක් විවේක තැනක් ලබාගෙන මේ කටයුත්ත සම්පූර්ණ කරගන්න. මොකද දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ අර කියාපු ගිහි බන්ධනවල තුල, ගිහි දුක් ගොඩවල් තුල පෙරළමින් ආව. නමුත් මේකෙන් විමුක්තියක් පැතුව පමණට මේ විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා. ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදී මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ උපත ස්වභාවය කොට ඇති මේ தත්වයෙන් මිදෙන්න නැත්නම් හොඳයි. ජරාවටපත් වීම කියන මේ සංසාරික தත්වයෙන් මිදෙන්න නැත්නම් හොඳයි. මරණය කියන මේ භයානක ව්‍යාධියෙන් මරණයෙන් මිදෙන්න නැත්නම් හොඳයි කියලා ওই ප්‍රාර්ථනාව තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නකෝපණ මේවා න ඉච්ඡාය පත්තබ්බං පැතුව පමණකින් මේවා ලැබෙන්නේ නැහැ එකට ගත යුතු ක්‍රියාමාර්ගය නොගෙන මේකට ගත යුතු ක්‍රියාමාර්ගය තමයි අන්න අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව නම් හැඳින්වෙන ඒක අපි බොහෝ අවස්ථාවල මේ පින්නතුන්ට මතක් කළා පැහැදිලි කළා විස්තර කළා තියෙනවා. ඉතින් ඒක තුල මේ අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. හරි දැක්මක් ඇති කරගන්න ඕන. හරි දැක්මටම අදාළ දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් හරි දැක්මේ අර ලිහිල් පක්ෂය හිතනවා නම් කුසල් අකුසල් හොඳ නරක පිළිබඳ මූලික අවබෝධය අවම මට්ටමින් බලනකොට අපේ සංසාර ගමන දුගති වලට යානෝදී සුගති පැත්තට හරවාගෙනවත් යන්න ඒ මාර්ගය යන්න උපකාර වෙනවා කුසල ලකුසල් ටික තේරුම් ගත්තාම හොඳ නරක තේරුම් ගත්තාම නමුත් එපමණකින් වැඩේ ඉවර නෑ ගැඹුරුම ඉහළම මට්ටමේ සම්මාදිටිය තමයි චතුරාර්ය සත්‍ය අර දැන් මෙතෙක් මේ ප්‍රකාශ කළ ඒ පංච උපාදානස්කන්ධය හා සම්බන්ධ මේ සංසාර පැවැත්ම හා සම්බන්ධ දුක්ඛන්දරාව එතනම තමයි ජාති ජරා ආදී ආදී වශයෙන් කියන මේ හැම දුකක්ම තිබෙන්නේ ඒකට සසර පැවැත්ම දුකක් බව බුදු පියාණන් වහන්සේ විතරයි පැහැදිලිවම ප්‍රකාශ කළේ අනික් අය මේක කොටස් කරගෙන මේ ටික විතරක් සපයි කොටසයි දුක කියලා ඔහොම වෙන් කරගන්න බැලුවා ඒක ධර්මානුකූල නෑ සත්‍යයට එකඟ නෑ ඒක නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ වෙන එකක් තබා මේ බ්‍රහ්ම ලෝකවලවත් සැපයක් නැහැ. ඒකයි අර සිංහ රාජයා ඒ සිංහ නාදය කරනකොට වනේ කුඩා සතුන් විලක කුඩා වෙනවල වාසය කරන සතුන් ඒවා ඇතුළට යනවා ජලයේ වාසය කරන සතුන් ජලයට ඇතුල් වෙනවා පියාසරණ කරන සතුන් අහසට ගිලෙන යනවා අර සිංහනාදී අහලා ඒ වගේම එපමණක් නෙවෙයි රජමැදුරු වල ඒ ඇත් ගාල් වල ඉන්න හස්තීන් පවා යකඩ ගංවැල් කඩාගෙන යනවා කියලා කියනවා ඒ වගේ බුදු පියාණන් වහන්සේ ලෝකයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය ප්‍රකාශ කරනකොට මේ හැමතැනම දුකක් අනිත්‍ය ස්වභාවයක් ධර්ම ලෝකවලත් පවතිනවා කියනකොට එතන ධර්මයේ සඳහන් වෙනවා බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මීන් පවා තැති ගැනීලා කියනවා අපි මෙතෙක් කල් හිතන් හිටියේ අපි නිත්‍යයි කියලා දැන් අපි අනිත්‍යලු කියලා වොන්න බය වෙලා බයට සංසාරයටපත් වෙනවා එතන උපමා කරන්නේ හරියට අර රාජකීය හස්තීන් ඇත් ගාල් වල යකඩ දම්වැල් කඩාගෙන අර සිංහනාදී අහලා බය වෙලා යකඩ දම්වැල් කඩාගෙන යනවා වගේ බ්‍රහ්මරාජීන් පවා ඒ විදිහට සංවේගයට සංත්‍රාසයටපත් වෙන අය අන්නේ විදිහේ ධර්මයක් මේක. ඒකට ඒ සංසාර දුක කෙලවර කිරීම කියන ඒ පරමාර්ථය හැම බෞද්ධයාටම හිමි. ගිහි හෝවා පැවිදි හෝවා ඒකට යන මාර්ගයයි යටත් පිරිසෙන් අර කියාපු සම්මා දිට්ඨියවත් ඇති කරගත යුතුයි. අපි ගමනක් යනවා නම් ඒ ගමනේ ඉලක්කය පිළිබඳ යම් කිසි අවබෝධයක් අපි ඇති කරගන්න ඕන. යන්න ඕන කරන්න පෙරාතට නැතුව අනිත් පැත්තට ඔළුව හරව ගත්තොත් කොහේ ගිහිල්ලාද නවතින්නේ? ඒකයි බුදු පියාණන් වහන්සේ සම්මාදිට්ඨිය මුල් තැන තැබුවේ. ඒ ජීවන දර්ශනය ඇති කර ගැනීම පවා වටිනා දෙයක්. මේ ඇති කරගත්තට පස්සේ ඒකට අනුව යන ගමනයි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. ලෝකයේ තියෙන අනිත් හැම පාරකටම වඩා මාර්ගයටම වඩා අධිවේගාදී මාර්ග හැම එකක්ම පරාදයි කියලා කියනවා. මේ අෂ්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නමුත් මේ මාර්ගයේ ලෝකයේ යම් කිසි තැනක දකින්න බෑ. ඒක තමා තුළ ඇති කරගත යුතු එකක්. සීල සමාධි ප්‍රඥා වශයෙන්. ඉතින් මේ මාර්ගයේ පළමුවෙනි පියවර තමයි ඔය සම්මා දිට්ඨිය. ඒක අනුව දැන් මේ වගේ ඒ සම්මා දිට්ඨිය ඇති කරගෙන මේ වගේ ශීල ආදී ගුණ ධර්ම ගරු කරමින් දවසක් ගත කරනකොට ඇති වෙන සිතුවින් සිතුම් පැතුම් රාශිය ඇත්ත වශයෙන්ම සම්මා සංකප්ප අර කියාපු නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියලා කියන ඒ හොඳ සිතිවිලි ඒ හොඳ සිතිවිලි අනුව හොඳ වචන පාවිච්චි කිරීම තුළින් තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයකට සූදානම් වෙනවා ඒ වචනයට අනුව පවතිනකොට සම්මා කම්මන්ත ඒ පැවැත්ම දවසකට දෙකකට සීමා කරන්නේ නැතුව මුළු ජීවිතාවට සම්බන්ධ කරගන්නකොට සම්මා ආජීවය ඒ සම්මා ආජීවය හරි ගස්සා ගන්න යන උත්සාහය තුලින් තමන්ගේ හිත පිළිබඳව අවබෝධිමත් වෙලා ඒකේ තියෙන අකුසල් ස්වභාවය අඳුනගෙන අකුසල් වලට තියෙන ඒවා නිරඹමින් අලුත් අකුසල් වලට ඉඩ නොතියමින් තමන් ළඟ තියෙන හොඳ හිතවිලි වලට රුකුල් දෙමින් නරක සිතිවිලි ඉවත් කරමින් ගන්න උත්සාහය සම්මා වායාම ඒ විදිහටම කරගෙන ගිහිල්ලා අන්තිමට හොඳ සතියකින් හොඳ සිහිනුවණකින් යුක්තව සමාධි යම්කිසි අරමුණක දීර්ඝ කාලයක් හිත පවත්වා ගැනීමෙන් සිත කියන එක ඇත්ත වශයෙන්ම ආයුධයක් නම් ඒක පුළුවන් ඉහළින්ම මට්ටමේ මෝහාත් කරගෙන ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් විනිවිද දැකීමෙන් තමයි සම්මා සමාධිය තුලින් ඊළඟට තියෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියනවා අර විදර්ශනා ඥාන මතු කරගෙන යම් කිසි අවස්ථාවක මේ සංසාරයේ දුක් ස්වභාවය ශූන්‍ය ස්වභාවය වටහාගෙන සසර දුකින් එතර වෙලා උතුම් අමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ ප්‍රතිපදාවේ අවසානයට එතකොට අද දවසේ මේ පින්නතුන් ඒ හොඳ ප්‍රතිපත්ති දෘෂ්ටිවල යෙදෙන වගේම මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණේ ඒ ධර්ම ශ්‍රවණේ ලැබිය හැකි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය බල වශයෙන් ඔය නිවනටත් උපකාරෝනේ ධර්මයන් යම් කිසි ප්‍රමාණයකට මතු කරගන්න මේ උපකාරුණා කියලා හිතා ගන්න පුළුවන් ධර්ම ශ්‍රවණේ මේක තුලින් මෙතෙක් මේ රැස් කරගත්තු අපි මේ දෙපක්ෂම ධර්ම දේශනාමේ වශයෙන් ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කරගත්තු මේ යම් පුණ්‍ය සම්භාරයක් තිබෙනවා නම් ඒ කුසලේ හැම එකක්ම ඒ අවීචයේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් නිවනට අදාළ මේ දේශනා පිළිබඳව පින් අනුමෝදන් වන්න කැමති නම් තමන්ගේ ඥාතින උත්තර හැම කෙනෙක්ම මේ අනුමෝදන් වෙත්වා තම තමන්ගේ ප්‍රාර්ථනා අනුව හැකිත අතික්මනින් මේ සියලු සංසාර දුකින් මිදලා උතුම් මහා මහණෙනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න තමන්ටත් මෙන්න මේ ප්‍රතිපත්තියෙන් පූර්ණය කිරීමෙන් හැකිතා කික්මනින් මෙලොවදීම මේ ශාසනය පවතින කාලයේදීම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බලට පියදෙන තුමා මා මහණිවන් සාක්ෂාත් කරගන්න ශක්තිය බලය ලැබීවා කියලා ප්‍රාර්ථනා කරන මේ විදිහට ගාථා කියන්න එත්තාවතා ජම්නා සම්පතං සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගමනින්දිකා කාතිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගමනින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගමනින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඉනං රක්ඛන්තං සදා දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භය සෝකපත්තානි සෝකා හුන්තු සබ්බේ විපානියෝ දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භය සෝකපත්තානි සෝකා හුන්තු සබ්බේ විපානියෝ දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භය සෝකප්පත්තානි සෝකාහංගම්බේ විභානෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමි බානිපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමි බානිපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල දීතියෝ විරයන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ආනුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බමං ගලං රක්ඛන්තු ධම්ම දේවතා බදම්මාං භාවේන සදානුත්ති භවන්ති තේ භවතු සබ්බමං ගලං රක්ඛන්තු ධම්ම දේවතා භාවේන සදානුත්ති භවන්ති තේ අභිවාදන සීලස්ස නිච්ඡං වධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්න දුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti ච අතෝ නිබ්බාන සම්පatti නාති සමිච්ඡති පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න